භික්ෂූන් වහන්සේලාගෙන් අවසර මේ පවත්වාගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ අපි දවසින් දවස විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නැත්නම් සම්මා දිට්ඨිය විපස්සනාවට බරව අපි දවසින් දවස දිනු දිනු කරගන්නේ කොහොමද? ඒකට අනුග්‍රහය දක්වන්නේ කොහොමද? ඒකට අනුග්‍රහය වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම දේශනාවලට අනුන්දීම් ආදීන් ශ්‍රද්ධාව දිනු කරගන්නේ කොහොමද? ඒ ශ්‍රද්ධාව සාමාන්‍ය ප්‍රසාද ශ්‍රද්ධාව කියන ලාමක මූලික ශ්‍රද්ධාවකින් නතර වෙන්නේ නැතුව ඉන් එහාට ඒ ශ්‍රද්ධාවට ඥානයත් මුසු කරගෙන නැත්නම් මේ ශ්‍රද්ධාව ඥානයත් සමග සමබර කරගනිමින් අපි මේ ප්‍රසාදයේ උපදවා ගන්නා වූ සද්ධාදීය වස්තුන් කියන්නේ මොනවද කියලා විමසා බැලීමක් කිරීමයි මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ. එවැනි සාමාන්‍ය සද්ධාවකින් අතර වෙන්නේ නැතුව ගැඹුරක් හොයන තමන්ගේ සද්ධාවත ප්‍රඥාව මුසු කරගන්න සමබර කරගන්න ඒ අනුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙබඳු කෙනෙක්ද ධර්මය කියන්නේ කෙබඳු ධර්මයක්ද සංඝයා කියන්නේ කවුද කර්මය සහ කර්මඵලය කියන්නේ මොකක්ද මේ භවයේ ස්වરૂපය කොහොමද කියලා මේවා පිළිබඳව අධ්‍යයනකින් අන්ධ භක්තියකින් මුලාවකින් ගත කරනවා වෙනුවට මේ සද්ධාදේය වස්තුන් මොනවද කියලා සොයා බැලීමේ වැඩපිළිවෙලකට යම් කිසි කෙනෙක් පිළිපන්නන සපත් තුනාන එවැනි පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ මේ විපස්සනා ධර්ම දේශනා ක්‍රමයට භික්ෂුව කියන්න වටිනවා කියන එක සඳහන් කරනවා. අද මේ රැස් වෙලා ඉන්නේ අන්න එවැනි වැඩපිළිවෙලකට එකතු වෙච්ච සමුහ වෙච්ච පිරිසක්. ඒ අනුව අපි දැනට දෙකක් විතර කාලයක් ගත කරගෙන තියෙනවා විශේෂයෙන්ම මේ සද්ධාවේ ස්වરૂපය තේරුම් ගන්න. එවැනි සද්ධාාවක් ජඟුරක් වශයෙන් තේරුම් අරගන්නකොට අපිට ලැබෙන ඵල ප්‍රයෝජන මොනවද කියලා ධර්මානුකූලව පෙර අපේ ආචාර්යයන් වහන්සේලා පෙළගස්සා දක්වන්ට යෙදෙන ධර්ම මාර්ගානුකූලව පැහැදිලි කරන්නට යෙදුණා. මේ නිසා අපි කල්යාණ මිත්‍රයා කියන ආදත්ත චරිතයක් ගුණ චරිතයක් ඉදිරිපත් කරගෙන ඒ කල්යාණ මිත්‍රයාණන් සද්ධා සම්පන්නෝ කියන ගුණයට ගැලපෙනවා. මේ සද්ධා සම්පන්නෝ කියන ගුණය ඇති කරගත්ත මේ කල්යාණ මිත්‍රයා නොපසුබටව මේ සද්ධාව වැටෙන්න දෙන්න තුව ගෙන යාම නිසා සද්ධාව වැඩි වඩා තර කර ගැනීම නිසා මුල් දක්වා ගැනීම නිසා පියෝච ගරු භාවනීයෝච ආදී ගුණ සම්භාරයක් Taman තුළ රැස් කරගෙන ඒ ගුණ මාර්ගයෙන් කල්යාණ මිත්‍ර ගුණයක් වශයෙන් ලෝකයාටත් මේ ධර්ම දේශනා ක්‍රමයෙන් සාසනය පවත්වන. එතකොට මේ තමන් දිනු කරගත්ත ශ්‍රද්ධාව නිසා අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාව දිනු නොකරගත්ත පිරිසකට ශ්‍රද්ධාව වඩලා දෙන්න ඇතුළතින්ම පිහිටියා වූ ශක්තියක් කල්යාණ මිත්‍රයාට පිහිටනවා. දැන් මේ සෑම සිල් දිනෙකම අන්න එවැනි කල්යාණ මිත්‍ර චරිතයක් ඉදිරිපත් කරගෙන තමයි මේ ඉදිරියට ගමන් කරන්නේ. ඒ අනුව ඒ කල්යාණ මිත්‍රයා විසින් ධර්ම ගුණ සතිපට්ඨාන භාවනා ගුණ සතිපට්ඨාන වඩනකොට ලැබෙන ආනිසංස එකිනෙකක් විස්තර කරලා දෙනවා. මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. සද්ධාව ඇති පුද්ගලයාට ධර්මයේ ඇතෙන්ද සලස්වනවා. මොන විදිහේ ධර්මයක්ද? විපස්සනා සම්මාදිට්ඨිය ඍජු කරන විපස්සනා සම්මාදිට්ඨියට විනන්දු කරගෙන ධර්මයක් නැවත නැවත ඇහෙන් සලස්වනවා. ඒ සඳහා ශ්‍රද්ධාව පිළිගැනීම සඳහා ප්‍රතිපත්තාන භාවනාවේ අත්තා වූ සත්තානං විසුද්ධිය සෝත පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස අත්ථගමාය ආදී විදිහට හතක් බුදුරජාණන් වහන්සේගේම ශ්‍රීමුක දේශනාවේ සඳහන් වෙච්ච ආනිසංස පෙන්වලා දෙනවා. මේ ආනිසංස පෙන්වලා දීලා මේ සත්තානං විසුද්ධියා කියන කෙනෙකුගේ సంతානිය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල හිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අත්පත්තබන කියලා දෙනවා. ඒකට යොමු කරනවා. ඒ අනුව තමන්ගේ මේ సంతානිය කියනා වූ සදින්ද්‍රිය අහ කන ගන්ධ සුවඳ දැනෙන නාසය දිව රස බලන දිව ස්පර්ශ ලබන ශරීරය සහ හිත කියනා වූ මේ සදින්ද්‍රිය මේ දොරවල් හයේ සිදුවෙනා වූ දේවලට ඉතාමත්ම අවධානය ඉතාමත්ම ඇදහිල්ලකින් ගෞරවයෙන් මේ දේවල් රැක ගන්නට මේ දේවල් වල සිදුවෙන දේ වග බලා ගන්නට කියන එක මේක තමයි විපස්සනා සම්මාදිටියට දොර මේ හය දොර පිළිබඳව අවධානමත් වෙන්න කියන එකට යොමු කරනවා. නමුත් භාවනා කරතු අර සියෝත ගරු භාවනියෝත ආදී ගුණ දිනු කරපු කල්යාණ මිත්‍රයා දන්නව වුණ කරපු නැති හිතකට එහෙම නැත්නම් සූදානමක් නැති හිතකට මේ ඇහි වෙන දේ කනේ වෙන දේ නාසයේ වෙන දේ දිවේ වෙන දේ ශරීරයේ වෙන දේ හිතේ වෙන දේ ආදී මේ සෑම සියලු දෙයක්ම දැක ගන්නට කරුණ කරුණ වශයෙන් ඇත්ත ඇති ඇතින් අවබෝධ කර ගන්නවා කියන එක එසේ මෙසේ පහසු වැඩක් නෙවෙයි ඒක බොහොම ජීවුණු මනසකට බොහොම පුහුණු කරපු මනසකට කාලාන්තරයක් යොදවපු මනසකට භාවිත මනසකට තමයි කරන්න පුළුවන්. ඒ නිසා අර මූල පරමාර්ථයේ හිතේ ඇතුළු. ඒ කියන්නේ ඉන්ද්‍රයන් හයට ඒ හය දොරට ගොදුරු වෙන සෑම අරමුණක්ම විපස්සනා වශයෙන් දැකගනිමි දැනගනිමි කියන අදහස ඇතිව මුලින්ම ඊටාම ප්‍රකට නිතරම පවතින නොසිඳී පවතින අරමුණකට හිත යොදන්ට උපදෙස් මේ අරමුණ කෙස් ගහක් වෙන්න පුළුවන්, අත සැකෙල්ල වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, ආසාද ප්‍රසාද හුලං රැල්ල වෙන්න පුළුවන් මොන එකක් හෝ වේවා යෝගාවචරයට මේ ගිහි ගෙදර කටයුතු කරමින් ඉඳලා මේ ශ්‍රද්ධාව ඉපදිලා සංසාර බය ඉපදිලා සම්මා දිට්ඨිය පිහිටවා ගැනීමට පෙළඹෙන නවකයාට අන්න අර විදිහේ එක අරමුණක් ඉදිරිපත් කරලා දෙනවා. ඉදිරිපත් කරලා දීලා ඒ පිළිබඳව ආනිකන්ත රාශිය මතක් කරලා දීලා ඇකි තාග්‍රත ඒ මූල කර්මස්ථානයේ පිරිසිඳින්න ආවාද වෙනවා. උපදෙස් වෙනවා. ඒ අනුව අද මේ පිරිසේ සමහරක් අත්තු ප්‍රධාන වශයෙන්ම අතිපූජනීය මහා සීතයාදෝ විසින් නැත්නම් අතිපූජනීය මහා සීතයාදෝ කියනා වූ කල්යාණ මිත්‍රයා විසින් අනුගමන වදාරන්ට යෙදුණු ඒ උදයේ පින්දීම හැකියින් සිට යදනවා. සමහරක් පිළිස කරගෙන ආපු පුරුද්ද නිසා තාමත් ආනිසංස දකින්න නිසා Tamange සුතෝද හුලංගල්ලක ආනාපානෙක හිත යොදමින් මේ වකිනා වැඩ පිළිවෙල පියස් කරලා තියෙනවා. මේ විදිහට අරමුණ ප්‍රධාන අරමුණ මූල කර්මස්ථානයේ ඉදිරිපත් කරගෙන ඒ මූල කර්මස්ථානයේ අනුව සතිය සිහිය නැත්නම් මෙනෙහි කිරීම මානසිකාරය විදේයට පවත්වාගෙන යනකොට මේ යෝගාවචරයට මෙතෙක් කල නොදකපු විදිහට මේ පිම්බීමේ හැකිලීමේ වග විස්තර ආස්වාද ප්‍රසආපේ වග විස්තර වැටෙන්න පටන් ගන්නවා. ඒ අනුව සතිපත්තහන හතරකට කඩලා දේශනා කරන්ට යෙදුණු මේ සතර ප්‍රතිපත්තහනේ කාය අනුපස්සනාව පිළිබඳව වෙනදා නොදකපු තරම් විස්තර වෙනදා නොගත් තරම් කාලයක් ඒ සඳහා යොදවලා ඉතාම ශ්‍රද්ධාවෙන් පිළිසිඳින්න පටන් අරගන්නවා. මේ විදිහට කරගෙන යෑම බුදුරජාණන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති කියලා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නට යෙදුණා. අපි එදා අවසාන වශයෙන් සාකච්ඡාවට යෙදුනේ මේ කාය කියන එක ඉතාම විශාල පැතිරිච්ච වචනයක්. ඒ නැත්නම් ඇහි සිදුවෙන වැඩ, කනේ සිදුවෙන වැඩ, ආසේ සිදුවෙන වැඩ, දිවේ සිදුවෙන වැඩ, ශරීරයේ පුරාම ස්පර්ශ වශයෙන් සිදුවෙන වැඩ, හිතේ සිදුවෙන වැඩ ආදී විදිහට මේ කොටස් ඔක්කොම එකතු කරපුවාම තමයි මේකට අපි సంతානිය කියලා ගන්න. ඒකේ හිත අයින් කරගත්තාම රූප කොටසට අපි කය වශයෙන් ගන්න. මේ කයේ කය වශයෙන් මෙනෙහි කිරීම ආධුනිකයාට බරපතල වැඩි නිසා මේ කයෙහි විවිධ ස්වරූප ඇවිදින කය හිඳ ගන්නා කය සැතපෙන කය සක්මන් කරන කය නවන කය දිගහරින කය හැරෙන කය ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවේ සම්මතානුකූලව ගැනීම එක එකක් පුංචි කොටස් වලට හදාගෙන මේ කය කියන එක හදාරන ගවේෂණයක් පරිශ්‍රණයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එදා අපි ආදර්ශයක් වශයෙන් ගත්තේ හුඹ ගන්න අවස්ථාව. යෝගාවචරය භාවනා පරියන්කෙහිට වාඩි වෙන අවස්ථාවේදී මේ වාඩි වෙන වැඩපිළිවෙලට හිත යොදාගෙන ඊ타මත්ම ඉවසිල්ලේ ඊ타මත්ම දෙමිහිට වාඩි වෙන ක්‍රියාව දිහා සතියේ හිඳිමි හිඳිමි කියලා හිඳ ගන්නා කය අරමුණු කරගෙන වාඩි වෙනකොට ඒ යෝගාවචරයට මූලිකම වැටෙනවා වෙනදා එකවරටම තදබඩ ගාලා කඩිමුඩියේ වාඩි වෙච්ච මේ ශරීරයේ හිමිහිට බලනකොට වැඩපිළිවෙළවල් රාශියක් තියෙන බව. අත පිට හැරෙනවන වෙන වැඩපිළිවෙළවල් තියෙනවා. කොණ්ඩේ දිග හැරීම් නැදීම් වැඩපිළිවෙළවල් තියෙනවා. පයේ දිග හැරීම් නැදීම් වැඩපිළිවෙළවල් තියෙනවා. ගෙලේ පවතිනවා. නැවීම, දිගහැරීම, කුණුසුම් වීම, සිසිල් වීම ආදී විදිහට විවිධ වැඩ මේකේ යෝගාවචරයට දක් ගන්න පුළුවන්. උපදේශයේ වශයෙන් කියන්නේ දිගටම හිඳින බව, හිඳිමි හිඳිමි කියලා මෙනෙහි කරමින් මේ එකක්වත් අතනහර දිගින් දිගටම නිරීක්ෂණය කරන එකයි මානසිකාරයට නංවන එකයි විපස්සනාවට නංවීමයි එතකොට මේ වෙද පිළිවෙල දවස් දෙකක් තුනක් වශයෙන් ඉඳීමක් පාසා සාමත්ත සතියෙන් ඉවසිල්ලෙන් වාඩි වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ හිඳීමේ වැඩපිළිවෙලට මුලින්ම මට ඉඳ ගන්න ඕනේ කියලා හිතේ චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනාව අනුව දිගින් දිගටම චේතනාවලියක් හිඳ ගැනීම අවසානයේ දක්වාම හිතේ පහළ වෙනවා. ඒ හිතවිලි ඒ චේතනාවලිය පහළ වෙන තාක්කල් ශරීරය හිත ගැනීමේ ඉරියව්වේ ඉඳලා ඉඳ ගැනීමේ ඉරියව්වට වෙනස් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් උපදේශ අනුව අර කියන ඕකප්පන සද්ධාව නැත්නම් මේ ධර්ම කරුණු මන මගේ ශරීරයම සාක්ෂි කරගෙන දැකගනිමේ කියන බලවත් සද්ධාව ඇතිව ගෞරවයෙන් ඊටම සැලකිල්ලෙන් මේ ඉඳ ගැනීමේ වැඩපිළිවෙල පරීක්ෂා කරගෙන යනවනම් යෝගාවචරයට වැටෙනවා ඉඳ ගන්නා කය ඉතාම ප්‍රකටව ඒ කටයුත්ත කරන හැටි Tamante දැනෙනවා වැටහෙනවා. ඒ වාගේම ඒ කය දිහා බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත මෙසලි ඒ ඉඳ ගන්නා වැඩපිළිවෙල නිරීක්ෂණය කරන බවත් වැටහෙනවා. එතකොට දකින්න හිතයි නැමෙන ඉගහැරෙන ඉඳ ගන්නා වූ කයයි කියන මේ දෙක බොහෝම ප්‍රකට වෙන්න පටන් අර ගන්නවා. මොකද යෝගාවචරාගේ හිතේ ඒ අවස්ථාවේ කල්පනා කිරීම නෑ, සැක නෑ, තාම ඍජුව හිඳ ගැනීම තමයි Tamange මුළු ජීවිතේම වටිනාම දේ. මොකද ඒ වර්තමාන වශයෙන් දැන් මේ සිද්ධ වෙන දේ. Tamanටම අත්දක ගන්න පුළුවන් දේ. මේකෙන් තමයි නියම වශයෙන් ඇත්ත ඇති හැටියෙන් දක ගන්න පුළුවන් බීජය පදනම සකස් වෙනවා. ඒ නිසා යෝගාවචරය පූර්ණ වශයෙන් හිත සම්පූර්ණයෙන්ම සද්ධාවෙන් එහි යොදවගෙන මෙනෙහි කරගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා මේ නාම කොටස් වශයෙන් මේක දිහා බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත බොහොම පිරිසිදුව පවතිනවා ඉඳ ගැනීම දුෂ්කර වුණත් ඉඳ ගැනීම සපවත් වුණත් මෙනෙහි කරන හිතට ඒක ලොකු බරක්වත් සැහැල්ලුවක්වත් නැහැ මෙනෙහි කරන හිත මෙනෙහි කරන හිතමයි ඒ මෙනෙහි කරන හිත අනුව ඒ කය වෙනස් වෙන වෙනස් වීම සප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් දීර්ඝ වශයෙන් වෙනවා වෙන්න පුළුවන් හිමීට සිද්ධ වෙනවා වෙන්න පුළුවන් වේගයෙන් සිද්ධ වෙනවා වෙන්න පුළුවන් සෑම දෙයක්ම රූප කොටස් පමණයි ධාතු කොටස් පමණයි මේ විදිහට මෙනෙහි කරගෙන යන්න කිසිම බාධාවක් නැහැ සත්‍තාවක් වීර්යයක් හරි එල්ලයක් පවතිනවා මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට යනකොට යෝගාවචරයට වැටෙනවා මේ ඕනම ක්‍රියාවලියක් දිහා බලාගෙන ඉන්න නැත්නම් මෙනෙහි කරන හිතයි ඒ ක්‍රියාවලියයි කියන මේ වැඩ පිළිවෙලවල් දෙක තමයි මේකේ පවතින්නේ කියලා. නමුත් මෙතනදී මේ උපදේශ පන්තිය පිළිබඳව එකක් තමයි ඇයි මේක මේ විදිහට දකින්න මෙනෙහි කරන්න ඕන කරන්නේ අපි එදා සාකච්ඡා කරපු විදිහට සෑම වැඩ පිළිවෙලකටම හිඳිනවා හිඳිනවායි කියලා කය කය කියලා මෙනෙහි කරුවත් අපිට දැක ගන්න බෑ අපි වෙලාදී හිඳින කය වශයෙන් විශේෂ කරලා මෙනෙහි කරනවා ඒකට අපි නිදර්ශන සහිතව සාකච්ඡා කරා තවත් ප්‍රශ්නයක් තමයි මේ භාවනාවේදී උඟ දෙනෙකුට පටලැවෙන්නේ උඟ දෙනෙක් නොසලකා හරින්නේ ඇයි මේ නාම ධර්ම රූප ධර්ම කියන දෙකොටාසෙම ඉදිරිපත් කර ගන්න හදන දැන ගන්න හදන පිළිබඳව සතහාභූත ඥානය අපේක්ෂා කරනවා නම් ඇයි මේ රූප කොටස් විතරක් මෙනෙහි කරන්නේ ඇයි මේ රූප කොටස් වලටම අපේ හිත යොදවන්න උපදෙස් දෙන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන අපේ ආචීත ආචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කරන ආප්තෝපදේශයක් මේකට ගැලපෙන්න යථා පාඨකං විපස්සනා අභිනිවේෂෝ කියලා. ඒකෙන් කියන්නේ මේ නාම ධර්ම රූප ධර්ම කියන දෙකෙන් රූප ධර්ම කියන ධර්ම බොහෝම සියුම් බොහෝම සූක්ෂමයි. මේ ධර්ම හුඟක් භාවිත නැති හිතකට පුරුදු කරපු නැති හිතකට ආගන්තුක හිතකට විනිර්භෝග වශයෙන් බෙදා වෙනකොට දැනගැනීම වශයෙන් කරන්න අමාරුයි. ඒ හා බල සමග සම්බන්ධනය කරලා බලනකොට රූප කොටස් ගොරෝසුයි. රූප කොටස් අල්ලලා බලන්න පුළුවන්, අහන්න පුළුවන්, රස බලන්න පුළුවන් ආදී විදිහට ගෝචර වෙනවා අපේ ඉන්ද්‍රියන්ට. අපිට ගොරෝසුයි අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සම්මා දිට්ඨියේ පහළ කිරීම සඳහා මුලින්ම වඩා ගොරෝසු තැනකින් ප්‍රකට තැනකින් පුළුවන් තැනකින් පටන් අර ගැනීමයි මේ විපස්සනාවේ උපදෙස් මාලාව වැඩ කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි මේ රූප වලින් පටන් අරගෙන රූප වලින් අවසන් කරනවා කියන්නේ. පටන් අරගත්තට මේ ගොරෝසු රූප ධර්ම වලින් හිත සමක්‍රමයෙන් සියුම් වේගන එනකොට ඉබේම ඒ යෝගාවතර හිතට නාම ධර්ම වැටෙන්න පටන් අර ගන්නවා. උපදේශයක් වශයෙන් නැත්නම් අපේ මේ ඉදිරිපත් කරගත්ත නිදර්ශනයට අනුව ගත්තොත් මේ රූප කය වෙනස් වීම දිගට බෙනී කරමින් බලාගෙන යනකොට හිත පාවදාන වෙනකොට හිත තැම්පත් වෙනකොට මේ ක්‍රියාවට හේතු වෙච්ච චේතනාවක් තියෙනවා කියන එක යෝගාවචරයට අහු නොවි බැරුවක් අහු වෙනකම පටන් ගන්නවා නමුත් ඒක අහුනේ නැහැ කියලා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ ක්‍රියාවලියට නැත්නම් මේ කායික ක්‍රියාවලියට හිත යොදාගෙන වැඩ කරනකොට ඒ පිළිබඳව මෙනෙහි කරන හිත සාවධාන කරගෙන වැඩ කරනකොට යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ වැඩ පිළිවෙල මුලට මුලට මුලට වැටෙන්න වැටෙන්න මුලින්ම මේකට යෙදුනේ හැරුණේ හිතගෙන ඉන්න ඉරියව්වෙන් වාඩි වෙන ඉරියව්වට හැරුණේ චේතනා ප්‍රධාන කරගෙන పూర్ව චේතනාව අපිට පටන් අර ගන්නවා ඒ මොකද අර රූප වැඩ පිළිවෙල දිගේ භාවනාව සිදුවේගෙන යනකොට සමාධිය වැඩෙනකොට සාවධාන භාවයේ වැඩෙනකොට ඒ හිතට ඒ සමාධිමත් හිතට නාම ධර්ම ගෝචර වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මුලදී යෝගාවචරයට මේ රූප ධර්ම විෂයෙහි මෙනෙහි කිරීමට හිත යොමු කරනවා. නමුත් මේ ධර්මතා දෙක එකක් තමයි මෙනෙහි කරන්නේ ඇයි? දෙක තමයි ඇයි රූප ධර්ම මුල් කරගන්නේ කියන එක කර්ම කාරණාවෙන් වටහාගත්තේ නැති වුණොත් තේරුම් නැති වුණොත් යෝගාවචරයා ශ්‍රද්ධාව සම්පූර්ණ වෙලා නැති නිසා යාන්තමට උත්සාහ කරනවා උත්සාහය අසාර්ථක වෙනවා අසාර්ථක වුණාට පස්සේ වඩා වඩා සැක පහළ කරනවා මේ මෙනෙහි කිරීමකින් පුළුවන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ මෙනෙහි කිරීමකින් පුළුවන්ද දුක නැති කරගන්නට මේ මෙනෙහි කිරීමකින් පුළුවන්ද මාර්ගය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ අර සැකය වඩා වඩා වැඩෙන්න පටන් අරගන්නවා මේ විදිහට සැකේ ඉදිරිපත් වුණොත් ඒක දියුණු වෙන භාවනාවක් නෙමෙයි පිරියන භාවනාවක් බාටපත් වෙනවා ඒ යෝග අවතරා කල්යාණ මිත්‍රෙක් බාටපත් වෙනවා වෙනුවට පාප මිත්‍රෙක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා අහන දකින්න කෙනාට කියනවා ඔය ක්‍රමේ හරියන්නේ නැහැ ඔය එක තැනකින් පටන් අරගෙන ඒක මෙනෙහි කර කර හිටපුවාම කොහොමද මෙච්චරක් වූ ගැඹුරු ධර්මවලට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා හිතයි ප්‍රධාන බුද්ධ ඥාන වහන්සේගේ ශාසනයේ ඥානයයි ප්‍රධාන ඒ නිසා හිත ඉස්සර කරන්න ඕනේ ඥානෙ ඉස්සර කරන්න ඕනේ කිව්වහම ඒ පුද්ගලයා කට ඉස්සර කරගත්ත පුද්ගලයා පාටපත් වෙනවා. වැඩේ ඉස්සර කරන පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසායි භාවනා කරන අතර වාරේ යෝගාවචරයන් විසින් නැවත නැවතත් කල්යාණ මිත්‍රයන් විසින් දේශනා කරන්නා වූ විපස්සනා සම්මාදිට්ඨියෙන් ගොදුරු වෙන්නා වූ ගෝචර වෙන්නා වූ ධර්ම වලට නැවත නැවත අහංකම් දෙන්න. ඒ අහංකම් දෙන අතර වාරේ තමන්ගේ භාවනාවේ ලැබෙන අත්දැකීම් මේ ධර්ම දේශනාවෙන් ඇති මූල ධර්මයක සංසන්දනය කරනකොට කරනකොට කරනකොට අර තිබුණු සැක ක්‍රමක්‍රමයෙන් දුර වෙන්න පටන් අර ගන්නවා. Tamanට වැටහෙනවා අපාතයෙන් නම් තමනම තමන් අර මුලින්දී උපදෙස් පිළිගත්ත නිසා යම් ප්‍රමාණයක අත්දැකීම් ආදර්ශ ලබා ගන්න පුළුවන් වෙනවා. යම් ප්‍රමාණයක් තමන් සැක කරා නම් ඒහා ප්‍රමාණය තමන්ට බාධායි. තමන්ට අලාභයි. ඒ නිසා මේ කියන උපදෙස් මේ කියන සරල බොහොම ඍජු කොහොම ප්‍රායෝගික උපදේශික ගෞරවයෙන් රකින්නවා නම් ගෞරවයෙන් භාවනා කරනවා නම් ඒ හා සමාන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ප්‍රතිඵලය මොනවාද? Tamanටම ධර්මයේ අත්තා වූ ගුණ කුකී වශයෙන් වටහා ගන්න පුළුවන් වෙනවා. එතකොට සාදු ශ්‍රද්ධාවට වැඩි ගැඹුරු වුණා වූ ඕකප්පන ශ්‍රද්ධාව Taman තුළ පිහිටනවා. කොහොමද පිහිටන්නේ? තමන් මෙනෙහි කරන මෙනෙහි කරන අරමුණේ මේ නාම කොටස්ය මේ රූප කොටස්ය කියන විෂද භාවයේ පහළ වෙන්න පටන් ගන්නවා. මේ විෂද භාවයේ පහළ වෙන අවස්ථාව වෙනකොට ඉතේ බොහොම සංසම් භාවයක් පවතිනවා. ඉතේ බොහොම පැහැදිලි භාවයක් පවතිනවා. ප්‍රබහසර භාවයක් පවතිනවා. සිදු වෙන වැඩපිළිවෙල අර කියන තරම් තද මෙනෙහි කිරීමක් නොකර වුණා. හැදිලිවම නාම රූප ධර්ම තේරුම් අරගන්න පුළුවන්. මේ අවස්ථාවට එනකොට එහෙමනම් නාම රූප කොටස් වෙන්වෙන් වශයෙන් දකින අවස්ථාව වෙනකොට ආත්ම දිට්ඨිය කැදී බිඳී යන බව විපස්සනාවේ එක ආදර්ශ පාඩයයි. නාම රූප ධර්ම යම් වෙලාවක හිතට විසදව වැටෙනවද ඒ තාග්ගරත ඒ හිතේ ආත්ම දිට්ඨිය බිඳෙනවා. මේ ආත්ම දිට්ඨිය කියන වචනේ දැන් එනතම මේක පිළිබඳව යෝගාවචරයන් සුතමේ වශයෙන් දැනගෙන ඉන්නවා. දැනගෙන හිටියොත් මේ කියන විද්‍යාවට මේ කියන මැජික් එකට නැත්නම් මේ කියන මුසාවට මේ කියන දුක්ඛ දෙයට අහු නොවි ඉදිරියට Tamange විපස්සනාව සුද්ධ කරගන්න පුළුවන්. නැත්නම් විපස්සනා සම්මාදිටිය ඍජු කරගන්න පුළුවන්. ඉස්සර බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක පහළ වීමට කලින් පටන් ඉන්දියාවේ පැවතිච්ච වාදයක් තමයි මතයක් තමයි පිටියක් තමයි මේ අත්දිට්ඨිය කියලා කියන්නේ. මේ අත්දිටිය බදාගත්ත ගොල්ල ඒක ලොකුවට බාරගත්ත ඇත්තෝ මේ පිළිබඳව පොත්පත් ලියවලා තිනවා මේ පොත්පත් වල ඒක ඇත්තක් කිය ඒක සත්‍යයක් ඒක ඇත්තාවම දෙයක් කියන්නේ මේ පිළිබඳව විඩා විස්තර කපේවා ඒ විස්තර අහනකොට හිතෙන්නේ ඇත්ත නෙමෙයි ඒකයි සත්‍යය බුදුහාමුදුරන් මේක වැරදිලාවක් දෝෂින් හිතන ධර්මයට ඒගොල්ලෝ බොහොම ගැඹුරු ගැඹිරතාවයට මේ ආත්ම විශ්වාස මේ විස්තර කරනවා නමුත් බුදු උපදේශයට අනුව, කල්යාණ මිත්‍ර උපදේශයට අනුව මූලික වැඩ පිළිවෙල වශයෙන් භාවනා කරගෙන යනවනම් ඒ යෝග අවචරයට අච්චර ආර ගැඹුරු විස්තර විස්තර ඕන කරන්නේ නැහැ මේක මුසාවක් බව. මේක බොරුවක් බව. මේක ගතාපදයක් බව වැටහෙනවා. මේ ආත්මයේ විස්තර විස්තර කරන පොත්වල මේ ආත්මේ කොටස් දෙකකට කඩනවා මේක. එකක් තමයි ජීව ආත්මේ වශයෙන් ගෙනහැර දක්වනවා. අනිත් එක පරම ආත්මේ වශයෙන් ගෙනහැර දක්වනවා. මේ ජීවාත්මය කියන එක මේ ආත්මවාදීන් විසින් සෑම ජීවියෙකම ශරීරේ පුරාම ඒකාකාර විසිරී පවතිනා වූ ශක්තියක් වශයෙන් පෙන්වනවා. ඒ ජීවියා විශාල ජීවියෙක් නම් ඒ ජීවියාගේ ආත්මය විශාලයි. ඒ ජීවියා කුඩා ජීවියෙක් නම් ආත්මය කුඩායි. මේ ආත්මය තමන් ඍෂිසේ දකින්න. ඍෂිදේ අහනවා. ඍෂිදේ ආග්‍රහණය කරනවා. කැමැති දේ රස විඳිනවා. කැමැති දේ ස්පර්ශ කරනවා කැමැති දේ හිතනවා එහෙම ශක්තියක් මේ ආත්මයට තියෙනවා ඒ ආත්මය විසිරී පැවැත්නා වූ ශරීරය වරින් වර දිගාගෙන ගිහිල්ලා මැරිලා යනවා නමුත් මේ ආත්මය කවමදාකවත් මැරෙන්නේ නැහැ මේ ආත්මය මේන් වෙනත් ජීවිතයකට වෙනත් ශරීරයකට රිංගා ගැනීමෙන් පුනර්භවයක් පවතිනවා මෙන්න මේ විදිහට ඒ අත් බොහොම ගැඹුරු ධර්මයක් වගේ බොහොම හරි ධර්මයක් වගේ මේ ආත්මය විශ්වාස කරනවා ආත්මය පිළිබඳ පොතපතේ තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වනවා. ඉතින් අපිට කල්පනා වෙන්න පුළුවන් අපි මේ සම්්‍යක් දෘෂ්ටික පිළිපදු නිසා අපි ළඟ මේ ආත්ම දිට්ඨිය නැහැ කියලා. ඒකත් ඒ තරම්ම ලේසියෙන් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සෝවාන් මාර්ගඵල ඥානයේ සක්කාය දිට්ඨිය කුරු කරන තාක්කල් අපි දැන හෝ නොදැන මේ ආත්ම දිට්ඨිය අනුව තමයි අපේ තීන්දුව ඉදිරිපත් වෙන්නේ. මේක ටිකක් කියනකොට පිළිගන්න බැරි වෙන කක්යක් ඉඳී කියනවා. නමුත් යම් කිසි කෙනෙක් භාවනාවෙන් මේ නාම රූප පරිච්ඡේ ඥානය දක්වා විසදව දැනගත්තොත් නැත්නම් හිත යම්තාක් මෙනෙහි කිරීම හරියට පිළිවෙමින් භාවනාව එකලස් වෙමින් නාම රූප පරිච්ඡේ ඥානයේ පිළිදනවනම් ඒ පුද්ගලයාට මෙච්චර බණ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දෙයක් මේකේ නැති බව වැටහෙනවා. නිකන් රළු ගොරෝසු එදිනෙදා උදාහරණයක් අරගෙන කලකා බලමු. අපි අපිට තරහ ගිය අවස්ථාවක් කල්පනා කරන්න. යම් කිසි අප්‍රිය අමනාප දෙයක් අපිට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච දේ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න අපිට බැරි වෙච්ච නිසා අපි කෝප ගන්නවා. ඒ ද්වේෂය උපදිනවා. ඇහැට ප්‍රිය නැති අප්‍රිය අමනාප දෙයක් ඉදිරිපත් වෙච්චහම අපි ඇහැට අප්‍රිය අමනාප දෙයක් ඉදිරිපත් වෙච්ච බව අමතක කරනවා. ඒ අප්‍රිය අමනාප දේ Taman අප්‍රිය අමනාප වශයෙන් දැන් විහිසෙලා ඉන්න බව අමතක කරනවා. අමතක කරලා මම වගේ කෙනෙකුට මේ වගේ කෙනෙකුට මේ වගේ අප්‍රියමනාප දේ ඕනේ නැහැ කියලා ඒ අප්‍රියමනාප දේ ටික ද්වේෂය පහල කරගන්න. ඒ ද්වේෂය පහල කරගන්නේ මමෙක් මම වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැහැ මම මේවා ඉවසන්න වටින්නේ නැහැ කියලා තරහ උපදින නිසා. ඒ තමන්ගේ ආත්මයට පොඩ්ඩක් විදිච්ච නිසා. මොකද අපි හිතානින්නේ මේ ආත්මය තමන් ඍෂි දේ දකිනවා. ඍෂි දේ අහනවා. ඍෂි දේ ගඳ සුවඳ බලනවා. ඍෂි දේ රස බලනවා. එහෙම අනිසි ඍෂි නැති ආරෝචි අත්ල දෙයක් හැමෝම අන්න ආත්මය කිපේ. මේ තමයි අපි තුල ආත්මය කියන සර්පයා නිරාගන ඇතුලේ ඉන්න බවට නිදාස් තවත් සමහර වෙලාවට අපිට අදහසක් ඉදිරිපත් වෙච්චහම අතවල් දෙයක්ම ලබා ගන්නවා නැත්නම් අතවල් දෙයක්ම කරනවා කියලා දැඩිව හිතට ගත්තහම ඒ දේ කරගන්න අපි ළඟ විශාල ලෝභයක් විශාල බැඳීමකින් ඒ පිළිබඳව එළවා යන ගතියක් පහළ වෙනවා. ඒ මොකද මම මේක කරන්නේ. මගේ ආත්මය මේ විසිතේ ලැබිය යුතුයි. නොලැබෙනවා නම් ඒ ගැන මම කටයුතු කරන්න ඕන කියලා දැඩි ලෝභයක් පහළ වෙනවා. ඒ නිසා එදිනදා කටයුතු කරන වෙලාවට අපිට රුචි අරුචිකම් මතුවෙන වෙලාවක ලෝභ දෝෂ පහළ වෙලා වැඩ කරන වෙලාව කල්පනා කරලා බලන්න ඒ වෙලාවේදී හිතේ තියෙන දේ තියෙන විදිහෙන් වටහා ගන්න පුළුවන් ස්වරූපයක් තියනවාද හිතේ සම්පූර්ණ විදිය අවුල් විවෘ භාවයක්ද තියෙන්නේ ඒ නිසා කොයි තරම් ඉක්මනට ආය දුස්චරිතයන්ට පෙළඹෙනවද කොයිතරම් ඉක්මනට වචී දුස්චරිතයන්ට පෙළඹෙන්නේද කියනවාද මේකට හේතුව මම මගේ මේ ආත්මයට නරක දේ දෙන්න ඕනේ නැහැ නරක දේ අහින්න ඕනේ නැහැ නරක දේ දකින්න ඕනේ නැහැ අන්න ඒ විදිහට ගන්නා වූ දැඩි මතවත් ඒ වගේම හොඳ දේ ලැබුණොත් ඒක මටම ගිය යුතුයි මගේම ගිය යුතුයි අනිත් අතන් එක ඒක ඇති බෙදා හදා ගැනීමක් නැහැ කියලා අර අල්ල බදා ගන්න හදනවා ඒ නිසා එදිනදා වැඩවල තමන්ගේ රාග දෝෂ වශයෙන් පහළ වෙන වෙලාවල මෝහය කොච්චරක් ඒකට උදව් කරනවද ඒ වෙලාවේදී මේ මම මගේ කියලා රුචිකත්වය මනාපය කොච්චරනම් වැඩිකම බහල විදිහට වෙනවද කියලා කල්පනා කරන්න මේක සාමාන්‍ය බුද්ධිය අනුව අපි ළඟ මේ ආත්ම බුද්ධියේ යම් කිසි ශේෂයක් පවතින බවට උදව් මේ පිළිබඳව දන්නවනම් ඒකෙදි කාය සංවරේ ඉන්ද්‍රිය සංවරේ පවත්වමින් මෙනසිකාරේ පවත්වනවා නම් අපිටම අපි ගැන හිනහා වෙන්න පුළුවන්. අපිටම අපි ගැන නාට්‍යයක් බලන්න වගේ අපේ මේ වැඩ පිළිවෙල දක ගන්න පුළුවන්. මේක යෝගාවචරයාගේ ශ්‍රද්ධාව ඉතාමත්ම දැඩි ඕකප්පන ශ්‍රද්ධාව බාටපත් කරන්ට හේතු වෙන ප්‍රතිනිදා දවසේ කතු. මේ දේ දකිනින් යෝගාවචරයා නැවත නැවතත් භාවනා පරියන්ක වශයෙන් මිනේ කිරීමෙන් සෑම අරමුණකම මේ නාම රූප කොටස් විසදව දැකීමෙන් හිතේ එකලස් භාවය වෙන දෙනවනේ ඒ එකලස් හිතට අර රෝගය වළඳෙන්නේ නැහැ අර රෝගේ කල්පනා වෙන්නේ නැහැ මේ පින්දීම මට ලොකු වැටහිය යුතුයි මේ පින්දීම මට පොඩි වැටහිය යුතුයි කියලා තමන්ගේ රුචිකත්වයේ විදිහට සුදුසුපත් වෙන්නේ ලොකුවට වැටෙනකොට ලොකු බව තේරුම් ගන්න පොඩිවට වැටෙනකොට පොඩි බව තේරුම් ගන්න ප්‍රිය වශයෙන් වැටෙනකොට ප්‍රිය වශයෙන් තේරුම් ගන්න අප්‍රිය වශයෙන් වැටෙනකොට අප්‍රිය වශයෙන් තේරුම් ගන්න දුර වශයෙන් වැටෙනකොට දුර වශයෙන් තේරුම් අරගන්නවා ළඟ වශයෙන් වැටෙනකොට ළඟ වශයෙන් තේරුම් අරගන්නවා මේ මොන තරම් සිංහීන හැකීම තුළ විකාර ස්වරූප වෙස්සලා ගැනීම ආවති හිත එකලාසව තියාගෙන සාවධානව මේ දේ කළ හැකි කියලා කල්පනා වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ තුල කිසි විදිහට දකින්න කිසි විදිහට අහන සතේ ජීවිතේ ආත්මයක් නැති බව පැහැදිලි වෙන්න පටන් අරගන්නවා මේ තමයි ඕකප්පන ශ්‍රද්ධාව බුදු බණ ඒකාන්ත වශයෙන්ම Taman තුල ක්‍රියාත්මක වෙනවා ධර්මයේ Taman තුල ක්‍රියාත්මක වෙනවා කියලා Taman වශයෙන් අත්දක ගනිමින් ඕකප්පන ශ්‍රද්ධාව ප්‍රකාශපත් වෙන අවස්ථාව මේක බොහෝම යෝගාවචර ජීවිතයකට වටිනා සමතය මේ විදිහට දිගට කටයුතු කරගෙන යනවනම් ඒ යෝගාවචරය ඉදිරියට භාවනාව දිගට කරගෙන යනවා කරගෙන යනකොට මේ මුලින්ම පහළ වෙන්නා වූ නාම ධර්මයේ වෙන චේතනාව දැකීම මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. ඒක බොහොම කඩිනාම වෙනවා. කඩිතර වෙනවා, සූර වෙනවා. ඒ සූර වීම නිසා ඉතේ චේතනාව ඉඳගන්නේ මේ කැමැත්ත චේතනාව අල්ලගන්න පුළුවන් වෙනවා. ඒක මෙනෙහි කරනකොට වැටහෙනවා මේක එක චේතනාවක් නෙවෙයි. ඒ චේතනාව අනුව විදිරට පවතිනා වූ චේතනාව වලිය. හිත ගැනීමේ ක්‍රියාව අවසානයේ දක්වාම එක දිගට පවතිනවා. මේක අවුල් හිතකින් කවදාකවත් වැටහෙන්නේ නැහැ. බැලුවේ නැත්නම් වැටහෙන්නේ නැහැ. මනසකාරය යොමු කරුවේ නැත්නම් වැටහෙන්නේ නැහැ. මේ විදිහට චේතනාව පහළ වුණාට පස්සේ ඒ චේතනානුකූලව ශරීරය නැමෙන්න දිගාරෙන්න නැත්නම් සම්මත වචනේ හිඳ ගන්න පටන් අර ගන්නවා. ඒ හිඳ ගැනීමේ වැඩපිළිවෙල ඉතාම වේගයෙන් යෝගාවචරය කරනවනේ ඒ යෝගාවචරයට විස්තර දැක ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා යෝගාවචර චරිතයක නිවි හැම ඉඳ නැවතිල්ලේ වැඩ කරන්න කියලා කියන්නේ මේ බරපතල වල සිදුවෙනා වූ පහළ වෙනා වූ නාම රූප ධර්මයන් නිමිහිට සිදුවෙනකොට ඒ විසද වශයෙන් විස්තර වශයෙන් දැක ගන්නට ඉඩ ප්‍රස්තාවක් ලබා දෙනවා. එකවරම පොඩි දරුවෙකුට දුවන් ඉගෙන ගන්න අමාරුයි. ඒ දරුවා වැටි වැටි වැටි වැටි නැගිටිනවා. නැගිටලා හිතගෙන ඉඳගෙන ගන්න ඕන. හිතගෙන ඉවර වෙලා යන්තම් 7යි 7යි කියලා ඇවිදින්න ඉගෙන ගන්න ඕන. ඇවිදලා වැටි වැටි ගිහින් තමයි වේගයෙන් ඇවිදින්න පුළුවන් ඉගෙන ගන්න. අන්න ඒ වගේ තමයි යෝගාවචරය රූප ධර්ම වලින් පටන් අරගෙන කිඳීම හැකිලිම ආදී ඒ කායන වැඩ පිළිවෙලකින් හිත දියුණු කරගෙන ගිහිල්ලා මේ වගේ හිඳ ගැනීමක් හිත ගැනීමක් ආදී ක්‍රියාවක් මෙනෙහි කරනකොට ඉතාම නැවතිලි කරනවා නම් එහි අත්තා වූ වැඩ පිළිවෙල ඒකාන්ත වශයෙන් විසද වශයෙන් දවසින් දවසට වැඩි වැඩි විස්තර දැක ගනිමින් ගැඹුරකට යන්න පුළුවන් විදිහට රූප ධර්ම තේරුම් අරගන්න පටන් අරගන්නවා පටන් අරගන්න වාරයක් පාසා හිත ඒ හිඳීමේ ක්‍රියාවලියට සාවධානව වැටි යනවනම් නැත්නම් සමාධිගත වෙනවනම් ඒ තාත්විකට අර අත්ත් දිට්ඨිය නැත්නම් සක්කාය දිට්ඨිය කියනවා මේ දෙකම එකම වචනෙමයි ඒ අනුව හිතේ විශාල ප්‍රසාදයක් පහළ වෙනවා ධර්මයේ Tamanth ක්‍රියාත්මක වෙන බව යෝගාවචරයටම වැටහෙනවා මේ විදිහට කටයුතු කරන යනකොට යෝගාවචරය දිගින් දිගටම ඉඳ ගැනීමේ වාරයක් අතනවර මේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ හිඳ ගැනීමට චේතනාව හේතු වෙන බවත් ඒ හේතුව නිසා හිඳ ගැනීම කියන වැඩපිළිවෙල සිදුවෙන බවක් කියලා මේ දෙක අතර නාම ධර්මයක් හේතු කරගෙන රූප ධර්මයක් පහළ වීමේ සම්බන්ධතාවයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැටෙන්න පටන් අර ගන්නවා මේ වැඩපිළිවෙලට මුලින් ඉඳලාම සතිමත්ව ගත කරනවා නම් ඇයි ඉඳගන්ට හිතුනේ කියලා ඒ චේතනාවට හේතු වෙච්ච සමහර වෙලාවට සක්මනේ වෙහෙස වෙච්ච ගතිය, එහෙම නැත්නම් පරියන්කයට යන්න තියෙන වෙන ශාරීරික අවශ්‍යතාවයක් හෝ මොකක් හරි ඉඳගැනීමේ චේතනාවට හේතු වෙච්ච හේතුවක් දැක ගන්න. මේ විදිහට මුළු දවසම යෝගාවචර ජීවිතයේ ගත කරන තාක්කල් තද බල නිින්දදී හැර හැම වෙලාවකම මේ නාම රූප ධර්මයක් හෝ ඒ නාම රූප ධර්මයක් අර කියන විදිහට නාම ධර්මයක් රූප ධර්මයකට බලපාන හැටි නැත්නම් රූප ධර්මයක් නාම ධර්මයකට බලපාන ඇති ආදි විදියට එකිනෙකට හේතු වෙන ආකාර හේතු ප්‍රත්‍ය ධර්ම වශයෙන් වැටෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට මේ රූප ධර්ම පහළ වෙන්නේ හේතුවක් ඇතුවමයි මේක පිළිබඳව අවබෝධයක් නැති ඇත්තෝ මේක පිළිබඳව හිතා ගන්න බැරි ඇත්තෝ නමුත් මෙතන මොකද්ද තියෙන බයත් සැකයෙන් තේරුම් ගන්න ඇත්තෝ මේ පිළිබඳ විවිධ වෘත්ත මත පළ කරනවා. Taman වගේ නත් හදා බලන්නේ නැතුව බුදුපසේ බුදු ආදී කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපදෙස් පිළිබඳව පිළිපදින තරම් ඉවසීමක් නැතුව විවිධ මත බල කරනවා. ඒ අත් කියනවා මේ හිඳ ගැනීමේ වැඩ පිළිවෙල පිළිබඳව අර චේතනාව අල්ලගන්න තරම් හිතේ තනතුල්ලක් විවේකයක් සාවධානයක් නැති අත මේ පරම ආත්මයේ විසින් ජීව ආත්මයට විධානය කිරීම නිසායි මේ වාඩි වීම සිද්ධ වෙන්නේ. ඒ ජීවාත්මයත් තමන්ගේ ස්පර්ශයේ රුචිතේ කැමැතිසේ තමන් මනාපසේ අත්දකින්න කැමති නිසා වාඩි වීම කරලා දුන්නා. ඒ නිසා මේක නොදැනෙන සත්වයක් මේ ශරීරය ඇතුලේ ඉන්නවා. ඒ ජීවාත්මයට අනකරන්නා වූ පරමාත්මය ලෝකේ පවතින. මේ පරමාත්මය සම්පූර්ණ කුත්තරීතරයි. සම්පූර්ණ පිරිතුරුයි. සම්පූර්ණ උතුම්. සර්ව බලධාරී ඒ පරමාත්මය සෑම ජීවාත්මය කෙරෙහිම ආධිපත්‍ය පවත්වමින් සිටිනවා. ඒ පරමාත්මය මුළු ලෝකෙම මවනවා. ඒ සත්‍යය සියලු දෙනාමත් මවනවා. ඒ පරමාත්මයට හොඳ නරක දෙකක් නැහැ. රුචි අරුචි දෙකක් නැහැ. අන්න ඒ විදිහට මේ අතෝ මේ විසම හේතුක විද්‍ය ඇත්ත ඇති හැටියෙන් නොදැනීමේ දැක ගන්නට බැරි කමේ විපල්ලාසය නිසා ඉස්තිගත වීම නිසා අන්න අර විදියේ බහුමත මහා දාර්ශනිකව ගොතලා ඉදිරිපත් කරගන්න. ඉදිරිපත් කරගෙන අර පරමාර්ථය නැත්නම් පරම ආත්මය බ්‍රහ්මයා කියන ඊශ්වරයයි කියලා කියන මේ විදියට නම් දීලා ඒකට පූජා පැවැත්වීමෙන් Tamange ජීවාත්මය සුවපහසු කරගන්න යාග බලු හෝම ආදී පවත්වන. නමුත් යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මේ හැම ධර්මයක්ම සිද්ධ වෙන්නේ ඒකට හේතු වෙන්නා වූ හේතු ධර්මයක් නිසායි. මේ හේතු ධර්මයක් ඵල ධර්මයක් කියන දෙක මේ නාම රූප දෙකෙන් පිට දෙයක් නෙවෙයි. දැක ගන්න බැරි දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම සාවධානව බලන ඉන්නවා නම් එකවර නෙවෙයි ක්‍රමක්‍රමයෙන් නැවත නැවතත් අනුපස්සී කියන විදිහට නැවත නැවතත් මෙනෙහි කරනවා නම් මේ දේ දැක ගන්න පුළුවන් නේ කියලා වැටෙන්න පටන් අර ගන්නවා. එහෙම ක්‍රමයක් නොදන්නා නොතිබෙනා වූ බෞද්ධ ශාසනයෙන් පිට සෑම ආගමකම මෙන්න මේ විදිහේ මෞන්කාර දෙවියන් වහන්සේ කෙනෙක් විශ්වාස කරනවා. ඒ විශ්වාස කරගෙන ඒ දෙවියන් සන්තෝෂ කිරීමේ වැඩ පිළිවෙලක ඒගොල්ල මුළු ජීවිතේම ගත කරනවා. කවමදාකවත් ඉදිරියට යෑමක්. කවමදාකවත් උත්පත්ති ස්වරූපයෙන් වෙනස්ව මැරෙන්න හම් වෙන්නේ කවදාකවත් මේ Taman තුළ සිදුවෙනා වූ දේ දැක ගන්න හම් වෙන්නේ අන්නේ එවැනි ආශ්චර්යයක් තමයි මේ විපස්සනා යෝගාවචරය තුළ සිදුවෙන්නේ. සංසාරේ පුරාම මේකා විශාල ගැටලුවක් මේකා විශාල අවුලක් සහිතව පැවතිච්ච දේ එක එක වේණුවක් වශයෙන් අංගුවක් වශයෙන් ඉඳ ගැනීමක් පාස හිත ගැනීමක් පාස ඉඳීමක් පාස හැකිලීමක් පාස ආස්වාසයක් පාස ප්‍රස්වාසයක් පාස දැක ගන්නට වකිනා ක්ෂණ සම්පත්තියක් අපිට අද ලැබිලා තියෙනවා සමහරව අර විදිහට කෙනෙක් කියනවා බ්‍රහ්මයා ඉන්නවා ඊශ්වරයා ඉන්නවා සුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ සුද්ධාත්මයන් වහන්සේ විසින් බලපෑම් කරන නිසා මේ ජීවාත්මය හිඳගත්තා ජීවාත්මය හිටගත්තා ජීවාත්මය කතා කරා ජීවාත්මය රස බැලුවා ගඳ බැලුවා ආදී විදිහට විස්තර කරනකොට ඕකට විරුද්ධව යනවා සමහර විරුද්ධව යනවා නමුත් ඒ අත්වත් මේ සත්‍ය දැකලා නිවිහන ඉන්න පැත්තකට වෙලා වාඩි වෙලා විපස්සනා කරලා කතා කරන අය නෙවෙයි ඒගොල්ලෝ කියන එහෙම මේ ලෝකේ කිසිම දෙයකට බලපෑමක් කරන්න පුළුවන් කිසිම හේතුවක් නැත්තේ කියලා අහේතුක දික්කේ පැත්තට යනවා උච්ඡේද දිකේ පැත්තට ගිහිල්ලා කතා කරනවා මේ මරණයෙන් පස්සේ මොනවාක්වත් ඇත්තේ නැහැ ඔය කියන කිසිම දෙවියෙක් ඇත්තේ නැහැ මේක මේ ජීවිතේ මේ මරණයෙන් සමාරයි කියලා ඒගොල්ලෝ ඉන්න තාක්කල් හොඳට කාලා බීලා සන්තෝෂෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා ඒ අත්තන්ට අපි මේ බුද්ධ ධර්මයේ පවතිනා වූ මධ්‍යම ප්‍රතිපදාවේ ආලෝකය නොලැබිය ඒ දෙගොල්ල ආත්මවාදයක් ඇත්තා ඇති වශයෙන් ගන්න පරමාර්ථයක් ගන්න ඇත්ත අර අහේතුක දිට්ඨිය කියත් එක දිගට ලෝකේ විවාදයි විදේට රණ්ඩු විදේට යුද්ධ පවතිනවා මේ දෙක මැදින් ඊටානත්ම ඥානාන්විත ප්‍රායෝගිකව ගමන් කරන්න මාර්ගය පෙන්වපු බුදුරජාණන් වහන්සේ මේ වර්තමාන මොහොතම මේ යෝගාවචරයාම හේතු කරගෙන ශ්‍රද්ධාවෙන් ඒ සිදුවෙන වැඩපිළිවෙලට හිත යොදා බලන්ද කියන අවවාදය දීලා ඒ අවවාදයට අනුව වෙන වැඩපිළිවෙල මෙන්න මේකයි ඔතන තියෙන ගැටලුව මෙන්න මේකයි ඔගේ විසඳුම කියලා ධර්ම දේශනා මාර්ගයෙන් ඉදිරිපත් කරනවා ධර්ම දේශනා මාර්ගයෙන් ඉදිරිපත් කරනකොට ඒ යෝගාවචරය ඒ ධර්ම දේශනාවේ ඇතිදී ඥාණයෙන් වටහා ගන්නවා නම් මේක ගැළපෙනවා මේක සාධාරණයි කියලා හිතනවා නම් අන්න එවැනි කෙනෙකුට පුළුවන් මේක අත්හදා බලන්න. මේ අත්හදා බලන තාක්කල් ඒක පවතින ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව හැබැයි වහා අත්හදා බලන ශ්‍රද්ධාවක් වහාම ප්‍රයෝජන ගන්න පුළුවන් ශ්‍රද්ධාවක් වහාම ප්‍රතිඵල දක්වන්න පුළුවන් ශ්‍රද්ධාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් ඉල්ලා සිටින මේ ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක් නෙවෙයි. අන්ධ භක්තියක් නෙවෙයි, මුලාවක් නෙවෙයි. මොකද පිළිගන්න බව හැබෑව ධර්ම දේශනාවෙන් ඇහෙන සුත මේ වාතේ. නමුත් වහාම පරිේශණයට ලක් කරන්නේ. වහාම ක්‍රියාත්මක කරන්නේ. යම් කිසි කෙනෙක් අහලා මේක පරිේශණයට ලක් කරේ නැත්නම් ඒ අතත් විවිධාකාර විදිහට අර මතවලට පැටලෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් කල්පනාව තියෙන්නේ ධර්ම දේශනා මාර්ගයේ මේ අතාව විශාල අවුලක උත්තරේ සපේලා එතනින් අතර වෙන්නේ නැතුව ප්‍රතිපදා මාර්ගයක් ඉදිරිපත් කරනවා. කළ යුත්තක් ඉදිරිපත් කරනවා. කරලා මේ කියන දේ හරිද වැරදිද කියලා මේ විදිහට බලන්ට ඉතිේ නොබල. එහෙම නැත්නම් සාවධානව මෙනෙහි කරමින් රූප ධර්ම අරමුණු කරගෙන විපස්සනාවට බැසගත්තේ නැත්නම් හිත මොනතරම් අවුලකට පවතින්නේ මොනතරම් වේගයෙන්ද මිනිස්සු වැඩ කරන්නේ මොනතරම් වේගයෙන්ද මේ නාම රූප ධර්ම අවුලක් අවුල් කරගන්නේ මොනතරම් වේගයෙන්ද දුක් වළඳන්නේ ඒ වෙනුවට සාවධානව තැන්පත් වෙලා යෝගාවචරයේ විදිහට ලෙඩෙක් විදිහට එදිනදා වැඩ ඉතාම සාංශුද්ධයෙන් පිළිහිද කරන ගමන් බුදු ගණ අනුව ඒක විසඳන්න ගතන් ගත්තොත් තේරුම් බේරුම් කරගන්න පටන් අරගත්තොත් මේ තුල ඇති වෙනා වූ දික්ටි ජාලයම අවුලම සමක්‍රමයෙන් විසඳින්න පටන් අරගන්නවා මේ මේ සක්කාය දික්තිය කියනවා මම මම ඉන්නවා සතෙක් ඉන්නවා කියන උදිතිය මේ සෑම දික්කයකටම මුලයි. මේ විදිහට ධර්මය අනුකූලව මූල ධර්මානුකූලව විස්තර කරන බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම යෝගාවචරයෙන් බුදුබණ අනුව අවංකවම ශ්‍රද්ධාවෙන් නාම රූප ධර්ම පරීක්ෂා බලනකොට මේ තුල මොනක්වත්ම නැද්ද? අහුවෙන්න දෙයක් ඇත්තේම නැද්ද කියන එක ප්‍රශ්නේ ඉදිරිපත් කරගන්නවා. ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය අනුව පෙන්වන්නේ මෙතන වර්තමාන වශයෙන් තමන්ටම අත්දක ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් සක්කාය පවතිනවා සත් කියලා කියන්නේ සා කියන වචනයට අර්ථ දක්වන්නේ වර්තමාන වශයෙන් තමන්ටම අත්දක ගන්න පුළුවන් කියන අදහස කාය පවතිනවා කාය කියන්නේ රූප කායයි නාම කායයි ඒ නිසා ආත්මවාදයට හෝ නැත්නම් හේතුක දිට්ඨියකට හෝ දිට්ඨිගත වෙන්නේ නැතුව මරියස්ත වශයෙන් ඉඳලා යම් කිසි කෙනෙක් සිදුවෙන සිදුවෙන මොහොතේ අක්‍රමාදී මේ නාම ධර්ම රූප ධර්ම පිළිසිඳිට පටන් අරගත්තොත් ඒ වෙලාවේ පවතින ආ වූ නාම ධර්ම මේවාය රූප ධර්ම මේවාය ඒ නාම ධර්මයක් නිසා මේ රූප ධර්මයේ වැඩ කරන්නේ මෙහිමය මේ රූප ධර්ම හේතු කරගෙන නාම ධර්මයක් පළ වෙන්නේ කොහොමද කියන විදිහට දකිනකොට ඒ පුද්ගලයාට ඇත්තා වූම සත්‍යය වැටෙන්න පටන් ගන්නවා නමුත් ඒක දිට්ඨියක් කරගන්න යන්නේ. සංස්කාරය දිට්ඨියක් කරගන්න යන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන මොහොතක් පාස අපි සත්‍යය අත්දකින්න. ඇත්තා වූ නාම ධර්ම රූප ධර්ම අත්දකින්න. දැන් අපි ඉදිරිපත් කරගත්තේ බොහොම එක කවුරුත් දන්නේ ඉඳ ගැනීම වැඩපිළිවෙල මේකෙන් අදහා ගන්නට හොඳ නෑ තේරුම් කර ගන්නට හොඳ නෑ මේ ඉඳ ගැනීමදී විතරයි නාම රූප වැටෙන්නේ හේතුඵල ධර්ම වැටෙන්නේ නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා. සතර ඉරියව්වේ කොයි ඉරියව්වේදී හෝ මේ ධර්මතාවයේ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. නිදර්ශනයක් වශයෙන් මේ නාම ධර්ම රූප ධර්ම වලට වැඩ බලපාන හැටි ඒ අනුව රූප ධර්ම විකාර භාවයට වෙනස් භාවයට පත් වෙන හැටි අද කාලේ තියෙන උපමාවක් ඒ ගුරුම රටේදී අපිට අහන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මේ දෙන උපමාව තමයි අද කාලේ මේ අත දැකලා තියෙනවා විදුලි පංකාවක් නැත්නම් විදුලියෙන් වැඩ කරන වතුර මෝටරයක් වගේ දේවල්. ඒ දේවල් යකඩ ගොඩක්, කන්දි ගොඩක්, පහඩු ගොඩක් පිළිවෙලකට ගොනු කරලා හදලා තියෙනවා. නමුත් ඒක විදුලියට සම්බන්ධක නොකරන තාක්කල් මෙරිලයි පවතින්නේ. ඒක තුල කිසිම තීන්දුවක් කරන්න පුළුවන් ගතියක්, වැඩකට ගන්න ගන්න පුළුවන් මොනක්වත් නැහැ. නමුත් ඒක විදුලියට සම්බන්ධ කරලා විදුලි බොත්තම තද කරපු ගමන් ඒකේ වැඩ පිළිවෙල පටන් අර ගන්නවා. විදුලිය නම් පංකාව නම් ප්‍රතිකරකවෙන්නත් ඒ කරකවන ප්‍රති තමන්ගේ රුචි දිහාවට එහාට මෙහාට හැරෙන්නත් පටන් අර ගන්නවා. නමුත් අර විදුලිය කියන අපිට නොපෙනෙන ධර්මතාවය ඒ ලංකාව තුලින් ගමන් නොකරන තාක්කල් ඒක මල මැරිච්ච යකඩ වල. නමුත් විදුලිය දීපු ගමන් හරියට අර වෙහෙස වෙලාවට අපි ළඟට ඇවිල්ලා උදව් පදා කරන කල්යාණ මිත්‍රෙක් වගේ අපිට පවන් සැලෙනවා. මේ නිසා තේරෙන්නේ අර විදුලිය කියනා වූ හේතු ධර්මයේ සම්පූර්ණ වීම නිසා අපිට රූප ධර්මයේ විශාල වැඩ පිළිවෙලකින් ඵලයක් ලැබෙනවා. විදුලි මෝටරේට විදුලි පොත්තම හද කරපුවාම ඒ විදුලි මෝටරේ වේගයෙන් කරකැවීම නිසා ගැඹුරක ඇත්තා වූ ජල කඳක් ඔසවලා අපිට පහසුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් උස ටැංකියකට පල්ලු කරලා දෙනවා. නමුත් විදුලිය නැති තාකල් ඒ වැඩේ ඒකට කරගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ශරීරයේ චේතනාව කියනා වූ නොපෙනෙනා වූ ඒ නාම ධර්මය ඉදිරිපත් වෙන තාකල් ඒ ශරීරයේ ඉඳගන්න බෑ. ඒ ශරීරයේ ඉඳ ගැනීමේ වැඩ පිළිවෙලකට යෙදෙන්නේ. යම් වෙලාවක මේ නාම ධර්මයේ ඉදිරිපත් වුණොත් නොඉඳගෙන ඉන්නත් බෑ. මේ දෙක අතර බ්‍රහ්මයකුත් නැහැ. මේ දෙක අතර ඊශ්වරයෙකුත් නැහැ. සතර බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකුත් ඇත්තෙත් නැහැ. යම් වෙලාවක නම් චේතනා පහළ වුණේ ඒක නතර කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ. චේතනාම නතර වෙනවා. එහෙම නැත්නම් ඉඳ ගන්නවා. යම් කිසි වෙලාවක චේතනාවක පහළ වුණේ නැත්නම් කවමදාකවත් ඉඳ ගැනීම සිද්ධ වෙන්නේ. ඒක ප්‍රඥාට කරන්න බෑ. ඒක ඊශ්වරයට කරන්න බෑ. මේ දේ Tamanta අත්දක ගන්න පුළුවන්. මේ දේ අත්දකින්න අත්දකින්න යෝගාවචරය එක වෙලාවක හිතේට පිළිසිඳ ගන්නවා. ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික දැනගෙන මා තුල මෙතෙක් කල මේ සිදුවෙච්ච වැඩ පිළිවෙල වේගයෙන් යනවා වේගයෙන් කතා කරනවා අරක හොයනවා මේක හොයනවා මහා වැඩ පිළිවෙලක් මේ කරගෙන ලෝකෙත් අවශ්‍ය කරන ලෝකත් දුක් වීමෙන් තමයි දුක් වලඳපු මේ වැඩ පිළිවෙල ක්‍රමක්‍රමයෙන් හිමීට නිවිහන ඉන්න බලාගෙන යනකොට වැටහෙනවා මේ සෑම දෙයක් තුළම මට අවබෝධ කරගන්න පුළුවන් දෙයක් යටිපහුව වෙලා තියෙනවා. ඒ යටිපහුව වීම නිසා විශාල අවුලක් නාම ධර්ම වේගයෙන් ගමන් කිරීමක් සිදු වෙලා තියෙනවා. රූප ධර්ම වේගයෙන් වෙනස් වෙලා යම් ස්වරූපයක් වෙලා තියෙනවා. මේ ගැන ඇදීමේ ශක්තියකුත් නැහැ, ශ්‍රද්ධාවකුත් නැහැ. ඒ නිසා මේක බලලා විසඳන්න පුළුවන් වෙයි කියලා ආත්මික ශක්තියක් පහළ වෙන්නේ නැහැ. අද මේ ආත්ම ශක්තිය මේ ධර්ම දේශනා මාර්ගයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබිලා ශ්‍රද්ධාවෙන් නිවි හැමහිල්ල බලාගෙන ඉන්නකොට පියවරෙන් පියවර ලුණු පොත්තක් ගලවනවා වගේ පොත්තෙන් පොත්ත ටික ටික වැටෙනවා. ඒ වැටෙනකොට මතම වර්තමාන වශයෙන්ම දැකගත හැකි සත්කායක් හැර එහෙම නැත්නම් වර්තමාන වශයෙන් අධ්‍යක්ෂගත හැකි කයක් හැර මේ තුල වෙන විශේෂ දෙයක් නැහැ. ඒ දේ දැක ගන්නා හිතයි ඒ වැඩ පිළිවෙල කියනවා වූ රූප කොටසයි කියන දෙක පමණයි මේ දෙක එකිනෙකා විශ්ේ පවතමින් හේතුඵල ධර්ම වශයෙන් වැඩ කරමින් පවතින වැඩ පිළිවෙලක් විතර. මින් එහාට මට දුක දෙන්න පිටින් දෙයක් තිබුණේ නෑ. මේ තිබුණේ මේක පිළිබඳ නොදැනීම තුළින් පහළ වුණා වූ කෙලෙස් ධර්ම තමයි කියන එක යෝගාවචරයට වැටෙනකොට තමන් පිහිටි ආන යම් කිසි ඕකප්පන ශ්‍රද්ධාවකට ප්‍රගතිශීලී ඉදිරිපත් වැඩපිළිවෙලකට අන්න අර විදිහේ කරුණු කාරණා අවබෝධ වීමෙන් යෝගාවචරයට ඒකේ ආනිසංස වැටෙන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ හේතුඵල ධර්ම තේරෙනකොට තේරෙනකොට යෝගාවචරයට තමන්ගේ කරගෙන ගිය යෝගාවචර වැඩපිළිවෙලේ අහුම්කම් දීමේ ශ්‍රද්ධාව පිහිටුවා ගැනීමේ ආනිසංස පහළ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රසාද ශ්‍රද්ධාවෙන් නැගී සිට ගත්තා වූ ඕකප්පන ශ්‍රද්ධාවට බැහැගෙන දෙන උපදෙස් වරද්දා ගන්න නැතුව වැඩ කෙරුවොත් වහ වහ ඒ ඕකප්පන ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඒකයි ප්‍රසාද ශ්‍රද්ධාවෙත් ඕකප්පන ශ්‍රද්ධාවෙත් ඇති වෙනස. ඕකප්පන ශ්‍රද්ධාව Taman වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නමුත් මුලදී දෙන දේ අහන් කියන්නේ පිළිගන්න කියන උපදේශ හරියට රකින්න මේ විදිහට යම් වෙලාවක යෝගාවචරයා මේ හිඳ ගැනීමේ වැඩ පිළිවෙලේදී මේ හිඳගත් මම හිඳවපු විශේෂ බලධාරියෙකුත් නැහැ මෙතන තියෙන්නේ මටම විවිධ විවේකීව දැක ගන්න පුළුවන් වර්තමාන වශයෙන් දැක ගන්න පුළුවන් රූප වැඩ පිළිවෙලක් ඒකට හේතු වෙච්ච චේතනාව කියන නාම වැඩ පිළිවෙලක් වශයෙන් තේරුම් අරගන්නකොට යෝගාවචරයට විශේෂව වැටෙන්න පටන් අර ගන්නවා මේ වාගේම යටපිළිවෙලක් තමයි තියෙන්නේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට. එතනක් තියෙන්නේ ඉඳගෙන ඉඳීමේදී රූප ධර්ම වේසටපත් වෙලා හිතට ඒ රූප ධර්ම නිසා චේතනාව පහළ වෙන දැන් නැගිටින්න ඕනේ. ඒ නැගිටීම චේතනාව දිගට පවතින නිසා පවතීම අනුව හිත ගැනීම සිද්ධ වෙනවා. හිත ගැනීම සිද්ධ වෙීමේදී අර ඉඳ ගැනීමට හේතු වුණා වූ රූප ධර්මම නැවත වෙනස් විදිහකට වැඩ කරන්න පටන් අර ගන්නවා. එතකොට අපි හිත ගත්තා කියලා කියනවා. ඒ වාගේ සක්මනේ ඇවිදින වෙලාවක, ඒ වාගේම හැරෙන වෙලාවක, නැමෙන වෙලාවක, දිගහරින වෙලාවක මේ විදිහට අන්තිමට යෝගාවචරණ තමන්ගේ නොදැන ඉබේ සිද්ධ වෙනා වූ අස්පිල්ලං ගැනීමක් පවා කිසියම් සතර බලධාරී දෙවි කෙනෙකුගේ සම්බන්ධයක් නැහැ. මටම දැක ගන්න පුළුවන්. මෙතෙක් නොදැකපු නිසා අර විදිය දෙවියෙක් හිටියා නැත්නම් කිසිම හේතුවක් නැති වෙනවා සිද්ධ වුණා ආදී විදියට මට බාරගත්තට ඇස්තිල්ලංග ඇහිමක් වාරයක් පාසා මෙතන පවතින්නේ හේතු වන්නා වූ නාම ධර්මයයි ඊගාවට ඒ නාම ධර්මය නිසා පහළ වෙන්නා වූ රූප වැඩ පිළිවෙලයි කියලා තේරෙනකොට Tamange මුළු ජීවිතේ අතීතයේ පුරාම පැවතුනා වූ විශාල මේ අන්ධකාරය ක්‍රමක්‍රමයෙන් අර එක විසදව දකින අත්දැකීමෙන් විසඳී යන්න පටන් ගන්නවා. ඒ වාගෙම වැටෙනවා යම් වෙලාවක Taman මේ පිළිබඳව ගෞරවකින් ශ්‍රද්ධාවකින් නැතුව වේගෙන් හිත ආපු පළියටම ඉඳගත්තා හිත ආපු පළියටම කතා කරා හිත ආපු පළියටම බැලුවා හිත ආපු පළියටම රසවින්ද ආදී කෙරුවොත් අපි නැවතත් අර කලින් කරපු විදිහේ විශාල මත රාශියකට ගොඩනැගිලා මේක අවුල් වෙලා යන්න පටන් අර ගන්නවා. වියවුල් වෙලා යන්න පටන් අර ගන්නවා. මොකද අපි මේ දැකගත්තා වූ හේතුඵල ධර්මය ක්ෂණ ක්ෂණ වශයෙන් යටහෙන්නේ. ඒක තාම සාහිතික වෙලා නැහැ. ඒක තාම සාහිර වෙලා නැහැ. මේ විදිහට යෝගාචරය ක්ෂණයක ගන්න අවබෝධය අතීත වශයෙන් වර්තමාන වශයෙන් අත්දකින්න අතීත වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වාගේම අනාගතේ වුණත් තව මොහොතක් ජීවත් වෙනවා නම් ඒ මොහොත තුල සිද්ධ වෙන්නේ මේ වැඩ පිළිවෙලමයි කියලා යෝගාවචරයට විසද වෙනවා. ඒ වගේම Taman භාවනා කරනකොට Taman ඉදිරියේ ඉන්න යෝගාවචරයාගේ තුල සිද්ධ වෙන්නේ මේ වැඩ පිළිවෙල. ඒ යෝගාවචරයා දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන්. ඒ අත් අපි චේතනා පහළ වෙන චේතනානුකූලව මේ වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. එහෙම නැතුව ඒ හිඳ ගැනීම කරන්නා වූ කරවන්නා වූ සත්වයේ පුරුෂයේ පිටම නැහැ කියන එක යෝගාවචරයට වැටහෙනවා. මේ විදිහේ මතවාදී දන් දෘෂ්ටිගත පුද්ගලයෝ විවිධ ඇත්ත මේ විදිහට ජීවාත්මයේ වශයෙන් පරමාත්මයේ වශයෙන් මේවට නම් වලන් දීගෙන විස්තර කරාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සෑම සියලු දෙයක්ම එක වචනකින් ධම්මා කියන වචනේ. සබ්බේ ධම්මා නිස්සත්ත්වෝ නිජීවෝ ස්වභාවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පවතින්නේ නාම වූ ධර්ම ස්වરૂපයක්, රූප වූ ධර්ම ස්වરૂපයක්. මේ නාම ධර්ම, රූප ධර්ම තමන්ට අයිති Taman දරන්නා වූ රූප ලක්ෂණ මත කරමින් ජීවත් වෙනවා. ඒක ස්වභාවය. ඉන් මෙපිට මේ තුල ඉන්නා වූ සත්වයේ මේ තුල ඉන්නා වූ ජීවියෙක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනාවට ඉදිරිපත් කරනවා. මේ අනුව කටයුතු කරන යෝගාවචරය අර කියන විදිහේ සාමාන්‍ය ලාමක ඉහළ පහළ යන ශ්‍රද්ධාවකින් තොරව විශාල ශ්‍රද්ධාවක් පිහිටුවාගෙන මේ යථා භූතය එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවය මම තේරුම් ගනිමි කියලා අර දින සරල උපදේශ පන්තියට අනුව මූල කර්මස්ථානයේ ප්‍රගුණ කරනවා නම් ක්‍රමක්‍රමයෙන් අර විදිහට කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවට වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට චිත්තානුපස්සනාවෙන් ධර්මානුපස්සනාවට කියනකොට ඇහි රූපයක් දකින්න වාරයක් පාසා අපිට මේ ධර්මතාවයේ තේරුම් අරගන්න ක්ෂණයක් ලැබෙනවා. සද්ද කණේට සද්දයක් ඇහෙන වාරයක් පාසා ක්ෂණ සම්පත්තිය ඉදිරිපත් වෙනවා. තනසිලි දායක මොහොතක් ඉදිරිපත් වෙනවා. ආග්‍රහණයක් කරන රසයක් බලන ස්පර්ශයක් ලබන හිතට හිතවිල්ලක් ලබන මේ දේ නොදැන එන දේ දකිමි ඉදිරිපත් වෙන විදිහට අහමි ආග්‍රහණය හොයා යමි රස හොයා යමි ස්පර්ශය හොයා යමි හිතෙන හිතෙන දේවල් වලට කටයුතු කරගෙන ගියොත් මොන විදිය අවුලකටපත් වෙනවාද කියන එකත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කල්පනා කරගන්න වටිනවා ඒව ගැන කල්පනා කරන්න ගියොත් විස්තර කරන්න ගියොත් ඒ දේශනා ක්‍රමේ හමාර කරන්න අමාරුයි. ඒ නිසා මෙතන කරවත කරන්න බලන්නේ ඉදිරිපත් කරගන්න පුළුවන් ඉදිරියට තල්ලු කරගෙන යන්න පුළුවන් ගොඩනගාගෙන යන වැඩපිළිවෙලට අදාළ ධර්ම කොටස පමණයි. ඒ විදිහට Taman මූලිකවම මේ තුල සත්වයේ ජීවියෙක් නැත කියලා ආත්මදිත්‍ය ක්ෂණ කෙන වශයෙන් ඉඳී ගන්නවනම් ඒ අනුව ඉදිරියට ගමන් කරනකොට මේිට බාහිරින් බලපාන ආ වූ සතරබලධාරී දෙවියෙක් නැතේ කියලා විස්තර කරගෙන ඉදිරියට යනවනම් අන්න ඒ අවස්ථාවේ යෝගාවචරය අත්දකින්න ආ වූ නාම රූප විසද භාවයට යථා භූත ඥානය කියලා බුදුරජාණන් වහන්සේ ඥාන වැඩ පිළිවෙලින් සඳහන් කරනවා. එහෙම නැත්නම් සත්පච්චේ පරිග්‍රහ ඥානය කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍යය සහිතවම හේතුව අධ්‍යක්ෂ ගන්නවා. තමන් ඉඳ ගන්න වෙලාවේදී යෝගාවචරය ඒ නතර වෙන්නේ මේ ඉඳ ගැනීමේ හේතුවක් දැක ගන්න අසුල්ලේ සෑම දෙම මනස්කාරයට හසු කර ගන්න අසුලෝ භාවනා කරනකොට ප්‍රත්‍යය වැටෙනවා. ඉඳ ගැනීමේ චේතනාව. අන්න ඒ විදිහට ප්‍රථම වශයෙන් නාම රූප විනිග්‍රහ කරගෙන නාම රූප වෙන් කරගෙන ඊගාවට මේ හේතුප්‍රත්‍යය දකිමින් සත්‍යච්ඡේ පරිග්‍රහ ඥාන වශයෙන් ඉදිරිපත් වෙනකොට යෝගාවචරයට පැහැදිලිවම Taman පිහිටියා වූ මේ විපස්සනා සම්මා දිට්ඨියේ රඟ පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ශ්‍රද්ධාව ගැඹුරක් තියෙන බව. ඕකප්පන ශ්‍රද්ධාවකට පිළිහිටිය ලැබෙන ආනිසංස මේකය කියලා වැටෙන්න පටන් අරගන්නවා. මේ විදිහට දිගින් දිගට සිදුවෙනා වූ ක්ෂණ ක්ෂණ වශයෙන් සිදුවෙනා වූ මේ අවබෝධය ඇත්ත වශයෙන්ම ස්ථීර වශයෙන්ම Tamanthට තහවුරු කරගන්න යෝගාවචරයට ඇතුළතින්ම අර ඕකප්පන ශ්‍රද්ධාවෙන් වඩ වඩා ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාවට ශ්‍රද්ධා බලය කියලා කියන්න පුළුවන්. වැඩ ගන්න පුළුවන් ශ්‍රද්ධාවයි. ඒ වගේම ශ්‍රද්ධා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිසා වීරිය, සතිය සමාධිය ප්‍රඥාව ආදී අනෙකුත් ඉන්ද්‍රියන් පෙළ ගැසී එන්න පටන් අර ගන්නවා. එතකොට අර ගැඹුරෙන් පිහිටියා වූ ශ්‍රද්ධාවෙන් ගැඹුරෙන් ඵල ප්‍රයෝජන යෝගාවචරයට මතුවෙනකොට තමන් මුළු ජීවිතයේදීම පවතිනා වූ මේ අන්ධකාරයේ ක්‍රමයකට වැඩ කිරීමෙන් ක්ෂණයකට ගලව ගන්න හැටි ඒ ක්ෂණය දිගට පවත්වාගෙන යන හැටි කියන විදිහට ඉදිරිපත් වෙනොත් ඒ යෝගාවචරය මින් ඉදිරියට පියවර තබන්නේ විපස්සනා ඥාන වැඩ පිළිවෙලට. මේ විපස්සනා ඥාන වැඩ පිළිවෙල දිගින් දිගට දිගින් දිගට කටයුතු කරමින් මේ Taman යාන්තමට අත්දැකගත් ආ වූ දේ නැවත නැවතත් ඉඳගැනීම හිටගැනීම වාරයක් පාස කටයුතු කරන යනකොට මේ විපස්සනා ඥාන තහවුරු වෙනවා විවිධ පැතිවලින් ශක්තිමත් වෙනවා වැඩි වෙනවා අවසානයේ කිසියම් කෙලෙසයකට ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අර කියන විදිහේ දිට්ඨිය ඇති කරන විචිකිච්ඡාව සැක ඇති කරන සීලපත පරාමාස නොකල යුතු දේ කරන කල යුතු දේ නොකරන විවිධ සීල කෘත කියන මේ දේවල් කියන සංයෝජන මුලින්ම දරා දපන්න පුළුවන් ශක්තිය මේ තුල කස කැවෙන්න ගන්න. ගැම්මක් ඇති වෙන්න ගන්න. ඒ ගැම්ම පැවැත්ම යෝගාවචරයාගේ යුතුයකම. කල්යාණ මිත්‍යා වාසයෙන් මේ කාරණා මතක් කර දීලා අනේ මේ අත් මේ දේ හරියට දැකලා ඒ කාන්ත වශයෙන් මේ කල්යාණ මිත්‍ර ගුණ හරි කල්පනා කරලා නැත්නම් බුදු ගුණ හෝ කල්පනා කරලා දහාන් ගුණ හෝ කල්පනා කරලා සංඝයාගේ ගුණ හෝ කල්පනා කරලා කර්මේ කර්මතලයේ ගැන බය දැකලා හෝ භවයේ බය දැකලා හෝ මේ දේ අත්දා බලත්වා ඒ අත්දා බැලීමෙන් තමන් වශයෙන්ම වර්තමාන වශයෙන් මේ සක්කාය ඉදිරිපත් කරගනිත්වා කියන අනුකම්පාවයි මෙතන තියෙන්නේ ඒ අනුකම්පාවෙන් දෙන උපදෙස් ඊටම ගෞරවයෙන් ඊටම සැලකිල්ලෙන් ඊටම ඇදහිල්ලෙන් බාරගෙන කටයුතු කරොත් ඒ දේ හරියන බව නම් බුදුරජාණන් වහන්සේ සාක්ෂි ඒ නිසා අපි මේ ධර්ම දේශනාවේ අවසාන වශයෙන් ඉදිරිපත් කරගන්නේ මේ කියවෙනා වූ සරල උපදේශ පන්තිය ගෞරවයෙන් සද්ධාවෙන් ඇදහිල්ලෙන් අපට කරගන්න ලැබේවා එසේ කර ගැනීමෙන් අපට මේ නාම රූප වෙන්කොට දැනගන්නා වූ හේතු ප්‍රත්‍ය ධර්ම නාම රූප සම්බන්ධතාවය දැනගන්නා වූ ඥාන වහවහ වීර්ය කරන වාරයක් පාසා ලැබේවා අපේ මේ වීර්ය දිගින් දිගට පවත්වාගෙන යෑමෙන් විපස්සනා ඥාන වැඩ පිළිවෙල අවසානයේ කවුරු කවුරු සිතින් ප්‍රාර්ථනා කරන්නා වූ මාර්ගඵල ඥාන අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට අදාළ වෙන නාම රූප ධර්ම සම්බන්ධතාවයන් පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු ඇතුව අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරනවා. ඉත්තාවතා ච අන්නේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතා ච අන්නේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බි භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති විච්ඡියා එතුතාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බි සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති විච්ඡියා ආකාසතිදාත භුම්මතිසා දීවානාගාමයිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසතිදාත භුම්මතිසා දීවානාගාමයිද්දිතා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදන්තා ච බුම්මත්ථා දීවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං තරං ඉදං යෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං යෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං යෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ